එළියට ගියොත් අපි ඇවිදින පියවරක් පාත අඩු ගානේ පණුවෙක් හරි පොඩි වෙලා මැරනවනේ. ගනුදෙනුවක් කෙරුවොත් හොරකමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවනේ. රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න මේ ලෝකේ තියෙන අපරාධ ගැන අහන්න අහන්න අහන්න මිත්‍යාචාරයක් සිද්ධ වෙනවනේ. ඉතින් අපි මේ නිස්සාරණ වලට ඇවිල්ලා පැයක් වාඩි වෙලා හිටියයි කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වෙලා උනේ නැත්තම් ශාසනයක් තිබුණ නැත්තම් අපි එහෙම ඉඳීද මං ආන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියේ නැත්තම් අපි මේ වගේ තට්ටේ ගාලා කහදිවුරක් පොරවන හිටියේ නැත්තම් මේ වගේ වැඩමුළුවක් සංවිධානය කෙරුවේ නැත්තම් අපි පැයක් එක තැනට වෙලා කයෙන් ක්‍රියාවක් නොකර ඉන්න දෙයක් ලක්ෂයක් දුන්නත් අපේ අතින් වෙන්නේ නැහැ. අපි ඒකට කොච්චර ගරු කරන්න ඕනද කියලා බලන්න අපේ කූටාගාරය ඒ වෙලට ආරක්ෂිතයි. මොකෙන්ද ආරක්ෂා වෙලා තියෙන්නේ? කාය කර්ම වචී කර්ම දෙකෙන් ආරක්ෂිතයි. දැන් ඊට පස්සේ දැන් මේ සූත්‍රය સમાપ્ત වෙන්න මනෝ කර්මයට ආරක්ෂා වෙන්න එපායි. දැන් අපි මෙතන ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන කියලා දන්නවනේ. එක පුංචි හාමුදුර කෙනෙක් කියලා තිබුණා මේ හුස්ම ගන්න පැයි නැත්තම් අපි කියමු පරියන්ක කරන්න පැයි හුස්ම හතරකදී මට හොඳට සතිය තිබුණයි කියලා මම දැනගත්තයි කියලා. ඒ කියන්නේ යාමතු කය මෙතන තියෙනවා කියලා දැනගත්ත විතරක් නෙවෙයි. මගේ වචනයෙන් මම කතා නොකර හිටියේ කියලා දැනගත්ත විතරක් නෙවෙයි හිතත් මේ වල් මේ නැත්තම් වඳුරෙක් වගේ පිස්සු රිලෙවෙක් වගේ ඉන හිතත් මේ තප්පර හතර නැත්තම් මේ හුස්ම හතරේ මේ චිත්තක්ෂණ හතර නැත්තම් මේ මේ කාලපරාස හතරේ මෙන්න මෙතන හිටියයි කියලා දන්නකොට ඒ ලියපු පුංචි ආම්රණ දැනගන්න පුළුවන් වෙයි මගේ කයත් ආරක්ෂිතයි වචනයත් ආරක්ෂිතයි මගේ හිත තිබුණේ අසවල් තැන ඒක නරක දෙයක් නෙවෙයිනේ බුදුහාමුදුර අපිට යෝජනා කරපු හුස්මනේ තිබ්බේ එහෙමනම් අපිට කියන්න පුළුවන් ඒ චිත්තක්ෂණ හතර නැත්නම් මේ හුස්ම හතරෙන් ඇතිවෙච්ච යම් කුසල ක්‍රියාවක් තියෙනවනේ ඒක කවදාකවත් මරණයට බයක් ඇති කරන්නේ මරණේ කාලකන්ණි කරන්නේ නැහැ. ඉතින් අපේ අම්මලා තාත්තලා ගැන හිතන්නකෝ. ඒ ඇත්තට කියන්න පුළුවන් ද අභීතව, වික්තව, ප්‍රතිබලව මගේ මගේ හිත තප්පර හතරක්, හුස්ම හතරක්, විනාඩි හතරක් මෙන්න මේ අරමුණේ තිබ්බයි කියලා. සමහර විට මේ සංඝයා වහන්සේලා 60 70 එක නමක් එක්කෙනෙක් නමකේ දෙනමගේ අම්මලා තාත්තලා භාවනා කරන්නයි ඇති. නැත්තම් ඒගොල්ලන් තියෙන්නේ භාව නෑව භාව කියලා කියන්නේ වලිගෙට. වලිගෙ නැති එක විතරයි උන්දලාගේ තියෙන වෙනස. කිසිම කෙනෙකුට එක තැනට මෙමෙ ඉන්නපත් බෑ හිතපන් කියලා කියන්නත් බෑ. කිසිම කෙනෙකුට කටවහගෙන ඉන්නත් බෑ කටවහගෙන හිටපන් කියලා කියන්නත් බෑ. කිසිම කෙනෙකුට අභීතව කියන්නත් බෑ මම එක හුස්මක් එක විදිහට හිත තියාගෙන හිටියා. හුස්ම දෙකක් හිත තියාගෙන හිටියා. තුනක් හිත තියාන හිටියා හතරක් හිත තියාන හිටියා කියලා කියන්න පුළුවන් නම් ඒක සිංහනාද හාමුදුරනේ පොඩි හාමුදුරේ ඒක සිංහනාද මේ ලෝකේ කිසිම කෙනෙක් මේ බෞද්ධ භික්ෂුවක් කර උපාසක උපාසිකාවක් කර හතරණක් පිරිස අර කවදාකවත් මෙහෙම දෙයක් බය නැතුව කියන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒගොල්ලන්ට අර දක්ෂකම් මේ දක්ෂකම් අනම්මනම් ඔක්කොම තියෙයි. මගේ හිත චිත්තක්ෂණ හතරක් හුස්ම හතරක් පියවර හතරක් මෙන්න මේ අරමුණේ තිබ්බයි කියලා කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණ හතර මේ හුස්ම හතර චිත්තක්ෂණේ කියනනම් ඊට වැඩි පොඩි කාලපරාසයක් මේ කාලපරාසයේදී අපි හිත කය වචන අපේ කූටාගාරෙම අරසා කරලා තියෙනවා දැන් මේ පුංචි ආම්රු කෙනෙක් කියලා හිතමු අපි මේ ආම්රු දැන් මේක චිත්තක්ෂණ හතර පහක් කරුවා හුස්ම පහක් බලන්න පුළුවන් විනාඩි පහක් බලන්න පුළුවන් එහෙම ගියොත් එහෙම එnde end end end තමන්ගේ අර ආරක්ෂිත කාලපරාසය එnde end වැඩි වෙන දිනචරියාවක් හදාගත්තොත් යම් වෙලාවක් එයි මේ පොඩි හාමුදුරන් කියන්නේ මේ රට්ටු බය වුණාට මරණයට මම බය නැහැ මොකද මං ඉන්නකම් මැරෙන්නේ නැති වෙන්න හිතාන වැඩ කෙරුවේ නැහැ මැරෙයි කියලා හිතාගෙන මං කය අරසා කරා මං වචනේ අරසා කරා මං හිත අරසා කරා අමාරුයි හැබැයි මට අඩු ගානේ මට මතකයි හුස්ම හතරක් එක දිගට මම සතියෙන් ඉඳලා තියෙනවා. নিকකමට හිතන්න බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකෙක අබුද්ධෝත්පාද කාලෙක තිරිසං වෙලා ඉපදුනා නම් මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුනා නම් මේ පණිවිඩය අපිට නොලැබුණා නම් අපිට කවදාවත් මෙහෙම සිංහනාදයක් නදන්න පුළුවන් වේද කියලා. එහෙම වුණත් අපි හිතමු මොකක් හරි හේතුවක් නිසා අපිට පුළුවන් උණයි කියලා හුස්ම හතර පහක් බලන්න. මේක භාවනා දියුණුවක්. මේක මහා සබාවක මං කියන්න ඕනේ කියන කතාවක් අපිට කවදාකවත් පිළිවෙන්නේ උගන්වන්නේ නැහැ. කවදාකවත් අධ්‍යාපන ශිෂ්ටය උගන්වන්නේ නැහැ. කවදාකවත් දහම් පාසලක උගන්වන්නේ නැහැ. කවදාකවත් උසස් අධ්‍යාපනය උගන්වන්නේ නැහැ. මම මේ කතා කරන අතර මම පිරිවෙන් ගිය කෙනෙක් වශයෙන් නෙවෙයි. නමුත් පිරිවෙන විශ්ව බාලාව මම දැකලා තියෙනවා. ඒ තියෙද්දිත් එහෙම මේ සකල දිරින් පිරි ශ්‍රී ලංකාවේ මේ අනිත් තැන්වල කන කතා කරන දෙයක් නෑ. ඒක තියෙද්දි අපි ඒ පිරිවෙන් අධ්‍යාපනයේ හරහා හරි ඇවිල්ලා මේ වගේ තැනක අපි දැනගත්තොත් මේක ඇරිලා තිබ්බොත් වැස්ස වතුර ගියොත් පෙඟෙනවා. පෙඟුනොත් පුස් කනවා, දිරනවා. දිරුවොත් ওই ලස්සන කැටයම ওই ලස්සන කූටාගාරේ වැඩිකල් පවතින්නේ නැහැ. ඊට පස්සේ වැස්සට බැලලා වැඩක් නැහැ. වැස්ස කොයිලාත් වහිනවා. අපි මේක අරස කරගන්න දන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේක නෙවෙයිනේ හාමුදුරනේ කතන්දරේ. අපි හාමුදුරුවෝ මේක අපි එක්කිනෙකුටවත් කියලා දීලා මැරෙන්න එපායි. කියලා දුන්නේ නැත්නම් මේක නිමේ પરම්පරාවක් වෙනවා. අපේ කාලෙට එනකොට දැන් 2022 මැයි මාසේ 24 වෙනකොට මේ 2022 නෙමෙයි 2000 1950 ගණන් වෙනකොට කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට මේක උගන්වමින් තිබුණේ නැහැ ලංකාවේ. සම්පූර්ණම බුද්ධ ධර්මයේ නැති 2500ට ඇවිල්ලා තිබ්බේ. එදා ඉඳලා මේ ආපු අවුරුදු 60 විතර කාලය ඇතුළත තමයි නැත්තම් බුද්ධ ජයන්තියෙන් කාලය ඇතුළත තමයි දැන් අපිට කියන්න පුළුවන් ප්‍රසිද්ධිය කතා කරලා කරනවා නම් පුතේ කරනවා නම් දුවේ කරනවා නම් හාමුදුරනේ කරනවා නම් මෑනියෝනේ කරන්න තියෙන මේ ගේ වහලා තියාගනි. දැස්ස වළක්වන්න බෑ. ගේ වහන්න නම් කය කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වහගන්න. ඉතින් ඒක අපි කාය කර්ම වචී කර්ම දෙක රැක ගන්නවට අපි කියනවා සිල් රකින්නයි කියලා. ඒක නැතුව මනෝ කර්ම රකින්න බෑනේ. ඒ නිසා අපි පටන් අර ගන්නකොටම ඒ සීල පදනමක් තියෙනවා. අපි 270 8ක් මෙතන වැඩමුළු කරලා තියෙනවා. ඒ හිටපු කාලේ හැම කෙනාම අඩු ගානේ අටසිල් රැකලා තියෙනවා. අඩු ගානේ අටසිල් රැකලා තියෙනවා. අපි ඒකනේ ඉතාමත්ම සතුටු වෙනවා. නිවන් දැකිල්ල කෝක වෙතත් අඩු ගානේ මෙතෙන් ආවට පස්සේ මිනිස්සයා අටසිල් වලට වග වෙනවා. අඩු ගානේ වැඩමුළුවේ ඉන්න කාලේ. මේක ආම්සුනේ තම තමන් හිතට ගන්න ඕනේ. කවුරුත් ඇවිල්ලා සිල් රක්කන්න බෑ කිකිලිය බිත්තර රකින්න වගේ. රකින්න ඕනේ. රැකපුවාම මොකද වෙන්නේ? බලන්න ඕනේ විනාඩි කීයක් මට කය හොල්ලන්න නැතුව එක තැනක තියාන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ගානේ අපි කියමු කය දුෂ්චරිත කරන්නේ නැතුව පැය කී කොච්චරලා තියාන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ වචනේ හොල්ලන්න නැතුව. එහෙම නැත්නම් වචනය බොරු කේලම් ඉස්සචන වලින් අතහැරලා ඉන්න පුළුවන්. හිත චිත්තක්ෂණ කීයක්, හුස්ම රැලි කීයක්, සක්මන් වාර කීයක්, බත් පිඩු කීයක් වළඳනකම් හිත මගේ මෙතන තිබුණයි කියලා කියා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ බැරි දෙයක් නෙවෙයි මේ අපිට කියලා තියෙන්නේ. මං දන්නේ එක රහසක් තියෙනවා. අන්‍යාගම කෙනෙකුට මේක කරන්න බැරි. ඒගොල්ලෝ හිතනවා මේක ඒගොල්ලන්ගේ දෙයයන් ආංශික වැඩක් කියලා. අපිට ඒ අපිට එහෙම ස්වෛරී බලයක් නැහැ. දෙයයන් ආංශේ තමයි අපේ විමුක්තිය බලාගන්නේ. ඒ නිසා විමුක්තිය පිණිස කය වචන මනස නතර කිරීමක් ඒගොල්ලන්ට කෙරුවට හරියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා මේක ਸਰබලධාරී දෙයයන්ාන්තිගේ වැඩ කියලා. අපිටත් ඉස්කෝලේ යන කාලේ ඉගෙනුවේ අන්න එහෙම බයිලාවක් තමයි. කවදාකවත් අපිට ධර්මය ඉගෙනුවේ නැහැ බුද්ධ ආගමෙන්. මට බුද්ධ ආගමට සම්මාන සාමාර්ථයක් තියෙනවා. මේ තමන්ගේ ආරස්සාව තමන් තුල කියන එක තිබුණේ දඹදිව ගියොත් දන්ත ධාතුන් වංශයෙන් වැන්දොත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවොත් ඔන්න නිවන් දකින්න පුළුවන් වෙයි. දැන් මෙතන එහෙම එකක් කියන්නේ මෙතන කියන්නේ මේ එක තැනකට වෙලා විනාඩි කීයක් ඉන්න පුළුවන් ද කය හොල්ලන්නේ නැතුව. දවසේ දැක දැක දැන දැන සතියේ නාමයෙන් කොච්චර වෙලාවක් ඉන්න ඉන්න පුළුවන්ද නිස්සද්දව. ඊටත් එහා ගිහිල්ලා අහවල් තැනයි මගේ හිත තියෙන්නේ කියලා. දැනගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ පුංචි මහාමුදුරොත් එකයි ලොකුම ලොකු හාමුදුරොත් එකයි. මොකද අපේ හිත ඒ තරම්ම පිස්සු වැඩිචි වඳුරෙක් වාගේ තමයි.